අවසරයි ශිරු දිනාටම තෙරුවන් සරණයි අපි උදේ මතක් කරගත්ත පරිදි අපි දැන් සූදානම් වෙන්නේ පැයක පමණ කාලයක් ඉස්සරහින් තියාගෙන ධර්ම සාකච්ඡාවක් සඳහා පෙළඹීමටයි ඉතින් මෙතන ඉන්න පිරිස හුඟව දෙනෙක් ඒ දවසේ වැඩපිළිවෙලේ අවසාන අංකය ධර්ම සාකච්ඡාව අත්විඳලා තියෙන එකක් දකපු දෙයක් ඒ නිසා හඳුන්වා දීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ සද්දේ මදි ඇහෙනවද? මදිනේ. මම මතක් කරමින් හිටියේ අපි කරන්න හදන ධර්ම සාකච්ඡාව ඒක පිළිබඳව හඳුන්වා දීමක් කරන්න අවශ්‍ය වෙන්නේ හුඟ දෙනෙක් දන්න නිසා ඒ වගේ මේ දන්නා බව ලකුණක් විදියට දැනටමත් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා අපි ඒක කරගෙන යනකොට මම කෙසේ නමුත් ආරාධනා කර සිටිනවා අතරමැදදී තම තමන්ගේ ප්‍රශ්න තියෙනවා නම් ලිඛිතව හෝ පෞද්ගලිකව ඉදිරිපත් කරන්නයි කියලා කෙසේ නමුත් ආරම්භය සඳහා දැනට ලියා ඇති ප්‍රශ්න අනුව යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ලිඛිත ප්‍රශ්න උඩ තියෙන එකම ගත්තොත් ස්වාමීන් වහන්සේ චිත්තක්ෂණ පිළිබඳව පහදා දෙන්න. චිත්තක්ෂණ 17ක් පිළිබඳව පොතකින් දැනගත්තේමි. නමුත් ඒ පිළිබඳව මට පැහැදිලි අවබෝධයක් ලැබුණේ නැත. ඇත්තට මේ අවබෝධයක් ලැබුණේ නැහැ කියන එක තමයි අවබෝධය කියන්නේ. මොකද මේක අවබෝධ කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකේ නෑ මේ චිත්තක්ෂණේ අහවල් කෙනා දැක්කා. අහවල් එකයි මේකේ අර්ථකථනය කියලා එහෙම මොකක්වත් කියන්න බෑ. කාලය කියන එක අපිට තේරෙනවා. කාලය ඉදාම කුඩාම කොටස චිත්තක්ෂණය කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒක මේ ප්‍රමාණ කරන්න බෑ. ਸਰවඥාන්සේ කියන්නේ අසුරුතන. අසුරුතන කියලා කියන්නේ අච්චරා සංඝාත. අච්චරා සංඝාත මත්තම් කියලා ඒක අසුරුතනක් කියනවා. ඒ කියන්නේ අපි කියන්න තියෙන එච්චරයි. ඉතින් අසුරුතනකොත් ඇත්තටම චිත්තක්ෂණ රාශියක්. ඒකත් තව අන්තිමට කැඩෙන එකයි තියෙන්නේ. ඉතින් මේක සම්බන්ධයෙන් අදහසක් ඇති කරගන්න ප්‍රායෝගික පැත්තෙන් මට මේ ළඟදී පොතක් හම්බුණා. ඒ පොතේ නම දාලා තිබුණේ බ්ලින්ක් කියලා. Godwill Goodwill Gladwell කියන මහත්තයෙක් කියලා තියෙන්නේ ජනප්‍රිය පොත් ලියන කෙනෙක්. එයා ඉදිරිපත් කරලා තියෙනවා සෑම විද්‍යාත්මක නිෂ්පාදන හෝ විද්‍යාත්මක අදහස් ඔය අයිසෙක් නිව්ටන්ගේ මේ ගුරුත්වාකර්ෂණ ප්‍රශ්නය එහෙම නැත්නම් ඔය මොනම දෙයක් හරි ඒගොල්ලන්ට නිකන් අහම්බෙන් එකපාරට මතුවලා තියෙනවා කිසිසේත්ම ක්‍රමික පරිශ්‍රණ වලින් මතුවලා නැහැ මොකක්වත් ඇපල් ගෙඩිය කොළොට වැටෙන සැලසුම් කරලා නෙවෙයි අපිට අමුරණන් අපි ඇපල් ගෙඩිය කාලා යන එකයි කරන්නේ අර මනුස්සයා එක කෑවේ නැහැ මේ මොකද උනේ කියලා බලනකොට මනුස්සයා එක පාට තේනවා යා කිව්වා මේ පොළොට ඇද ගන්නාසුළු ශක්තියක් තියෙනවා මේ ගුරුත්වාකර්ෂණය කියලා බලනකොට දාන දාන දන එක හරිය ගියා අන්තිමට එයා ලෝකම විද්‍යාඥ බවටපත් වුණා. ඒ වගේ අර මේ ගුරුත්වා ගුරු මේ ගුරුත්වාකර්ෂණය විශ්තු ගුරුත්වාගත්ත මනුස්සයා ගිහිල්ලා වතුර බාදයකට හෙළි වැලෙන් බැස්සා. බහිනකොටම දැක්කා බහින ප්‍රමාණයට හා සමාන වතුර වර්ගයක් පිට වෙනවා. එච්චරයි සොයාගැනීම සොයාගැනීම කියලා හෙළුවැල්ලෙන්ම රජුරන්ගේ මාලිගාවට එනකන් දුවලා තියෙනවා. මනුෂයාට මතක නැහැ මේ හොයාගැනීමේ දක්ෂකම නිසා මේ දුවන්නේ වීදිය මැද නිර්වස්තරෙන් කියලා මතක නැලා තියෙනවා. ඒ තරම්ම ඊට පස්සේ යා දැනගත්ත මේ රත්තරන් කෑල්ලක විවිධ හැඩ සහිත රත්තරන් කෑල්ලක පරිමාමණින්න ඕන. ඒකට වතුරට දාපුවාම විස්ථාපනය වෙන වතුර මැනපුවාම රත්තරන් කෑල්ලේ පරිමාව ලැබෙනවා. මොකද රජුරෝ උටුණක් හදන්න දීලා උටුණ හදපු මිනිස්සයා රත්තරන් හොරකම් කළොත් මැණික් හොරකම් කරුවේ කියලා රජුරණ දැන් චෙක් කරන්න බෑ දැන් ඔටුන්න ගෙලිය පිටින් තියෙන්නේ. මෙයාට බාර දීලා කිව්වා රත්තරන් කාර්යය අනිවාර්යයෙන්ම ඉතින් රත්තරන් කාර්යය කරනවානේ කුලියට අමතරව හොරකම් කරනවා. ඒක චෙක් කරන්න මෙයා බැලුවා දැන් මේ ඔටුන්නේ දීප රත්තරන් පරිමාව මේක ඇතුලේ තියෙනවද ඒ බරම තියෙනවද කියලා දැනගන්න ක්‍රමයක් නැති. ඉතියා දැන් දන්න ඔටුන්න බස්සපහම වතුරේ විස්ථාපනයේන වතුර ප්‍රමාණය දීප රත්තරන් ප්‍රමාණයට සම වෙනවනම් විසඳුණා. අන්න මේවට බ්ලින්ක් කියලා කියන්නේ. අහම්බෙන් එකපාරට ප්‍රශ්නේ ඉන්නකොට එකපාරට මතුවෙනවා. මේක සරුවචන් වහන්සේගේ අපි කරන දේදී අපිට අල්ලන්න පුළුවන්. අපි දැන් සතිය පිහිටවන්න උත්සාහ කරනවා. ආනාපාන සතිය. ඒ නිසා අපි උත්සාහ කරනවා පුළුවන් තරම් එන එන ආස්වාසේ එන එන ප්‍රස්වාසේ සතියට ලක් කරලා ආස්වාසෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසෙන් ආස්වාසයට ආස්වාසෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසෙන් ආස්වාසයට දිගට මේ චිත්ත ප්‍රවෘත්ති පවත්න. ඒකට අපි සතුටක් ඇති වෙනවා. වෙනදට වැඩිය ආසර් ප්‍රසද් 10ක් 15ක් ගියා. තප්පර 10ක් 15ක් ගියා. විනාඩි 10ක් 15ක් ගියා කියනකොට සතුටක් ඇති වෙනවා. නමුත් ඉඳපුවම අපි දැනගන්නවා මේ ප්‍රයත්නයේදී හිත හිතවිල්ලක් දිගේ ගිහිල්ලා. අපි යන්න ඕනේ ආනාපාන දිගේ. නමුත් හිතවිල්ලක් දිගේ ගිහිල්ලා. හිතවිල්ලක ගියා කියලා දැනගන්නකොටම හිත ආපහු ආනාපානෙට එනවා. මෙන්න මේ සංසිද්ධියේදී ආනාපානයේ තබාගෙන භාවනා කිරීමට પરමාර්ථ සහිතව අදිෂ්ඨාන සහිතව භාවනා කරන එකනා හිත පිට ගිය පැත්ත ගැන කල්පනා කරන්න ගත්තොත් පශ්චාත්තාවයක් එනවා. අපරාධි මං කොච්චර සැලසුම් කරත් කොහොම කරුවත් හිත පිට යනවා. ඒ නිසා පශ්චාත්තාව. නමුත් ඒ පුද්ගලයා බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන පැත්ත වෙන හිත පිට ගිය බව දැනගත්ත ගමන් හිත ආපහු එනවා කියන එක ගුණයක් කියලා කල්පනා කරනවා සතුට වෙන්න කාරණාවක් තියෙනවා. හොඳට මම මේ කියන එක තේරුම් ගත්තද කියලා. බුදුජානනාංශ කියනවා හිත ආපහු එන බව මෙතෙක් කරපු උත්සාහය ප්‍රතිඵලය තමයි. ඒක මම නෙවෙයි මම කිව්වට එන්නේ ඒක ධර්මතාවයක් මෙතෙක් කල පොරකාල පොරකාල හිත ආපහු එන එක බ්ලින්ක් එකක්. අන්න ඒක අල්ලගෙන ඒකට සතුට වෙන්න ගියොත් හිත පිට යන හැම වෙලාවකම සතුටක් තියෙනවා. හිත පිට යන හැම වෙලාවකම ආපහු ගන්න පුළුවන් වරයක්මයි ළඟ තියෙනවා. ආකර්ෂණයක්මයි ළඟ තියෙනවා. මොකද්දෝ ගතියක් තියෙනවා කියලා ආපහු ගන්න එක අටුවාචාරින් වංශලා දෙකට කඩලා විස්තර කරනවා. දැන් මේ කතා කරන්නේ හිත පිට යන එක නෙවෙයි. පිට ගිය හිත ආපහු මූල කර්මත්තන්ට එනකොට. ආපහු මූල කර්මත්තන්ට පැමිණීම අප්‍රමාදේ නම් සතිය නම් මේ සතිය දෙකට කඩලා උගන්වනවා කාරාපක අප්‍රමාදේ සහ කාරක අප්‍රමාදේ කියලා. කාරාපක අප්‍රමාදේ කියන්නේ ආනාපාන සතිය ඉන්න උත්සාහ කරලා අදිෂ්ඨානපූර්වක භාවනා කරන එක න හිතවිල්ලක ඉන්නකොට දැනගන්නවා මාගේ හිත දැන් පිට ගිහිල්ලයි කියලා. දැනගත්ත ගමන් හිත ආපහු එන එක ඒ චිත්තක්ෂණයම සිද්ධ වෙනවා. මෙතන චිත්තක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි පිට ගිය බව දැනගන්න හිත. එතකොටම හිත ලැජ්ජා වෙලා බය වෙලා ලැජ්ජා බය පහළ වෙලා ආපහු එනවා. ආපහු එන එක කාරක අපමාදේ කියනවා. හිත පිට ගිය බව දැමට වැරදිලා තියෙන බව දන්න එක කාරාපක අපමාදේ කියනවා. දැනගත්ත ගමන් හිත එන එක කාරක අපමාදේ කියනවා. කාරාපක කාරක කාරාපක කියන්නේ කර දෙන අප්‍රමාදයක් තියෙනවා. ඒ අනුව කෙරෙන අප්‍රමාදයක් තියෙනවා. පිට ගියක පාට ගන්න එකක් මේ කතා කරන්නේ. මෙන්න මේ දෙකෙන් කාරාපක අපමාදි කියන්නේ වැරද්ද ඉන්නකොට වැරද්දින බව දන්නකම. දෙක තමයි ඒක දැනගත්ත ගමන් හිත ආපහු එන එක. මේ දෙකෙන් වඩා උතුම් එක කොකද කියලා අහුවොත් පිරිස මොකද කියන්නේ? ඒ කියන්නේ ඇඟේ ඇඟේම කක්ක වෙලා දිනවා කියලා දන්නවද? ඉස්සර නම් මේක හරීම ශාපයක් නේ. හරි නින්දාවක් නේ. ආනාපාන එන්න කියද්දී හිත දැන් පිට ගිහිල්ලා කියලා. දැන් මේ ධර්මය යවුවට පස්සේ තේරෙනවා ඒක උනාට ඒක දන්නවනම් ඒක ලොකු සුභාසින්සනයක් කියලා. එතනදී මේ චිත්තක්ෂණේ වැදගත් ඒ දැනගන්නවත් එක්කම අතුරු සිදුරු නැතුව හිත ආපහු අරමුණට එන. මෙන්න මේක දැකපු දවසේ තමයි අපේ සතිය සති බලය බවට පත් වෙන්නේ. එතකන් තියෙන්නේ අපි වනුගාන සතියක්. පිට අරමුණේ තියෙනකන් සතුටු වෙවි ඉන්නවා. දැන් දන්නවා අරමුණේ නැති වුණත් නැති බව දැනගත්ත ගමන් ආපහු එන එක සතිය විසින්ම ඇති කරපු ගුණයක්. මට වැරදි වැරදි වැරදි වැරදි ගිය නිසා ඇතිවෙච්ච ගතිය ඒක බයලජ්ජාවෙන් එන එකක්. පාර වැරදුණයි කියලා දැනගන්නකොට එන එක. අන්න එතනදී චිත්තක්ෂණ ගත්තාම චිත්තක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි කාරාපක අපමාදේ something wrong සම්මයා කියලා තේරෙනවා හිත හිතා ඉන්නකොට. ඒක දිගට යනවනම් ওই ධර්මයට යනවා. මේක එච්චර දිගට යන එකම චිත්තක්ෂණයයි දෙන්නේ. වැටහෙනවත් එකම ඊට වහාම වෙලෙවිව ලැජ්ජාවටපත් වෙලා අරමුණට එනවා. එතකොට මතක් වීම හා ආපහු වීම ළඟ ළඟ තියෙන චිත්තක්ෂණ දෙක වැඩපිළිවෙලක් මේකට කියනවා thin slicing of the time කිය. කාලේ ඉතාමත්ම පුඩා කොටසට කපන්න තරමට සියුම් හිතක් ඇති කෙනාට මේක අත්දකින්නකොට තේරෙනවා බුදුහාමුදුරන්ටත් මේක මෙහෙමයි, දේවදත්තටත් මේක මෙහෙමයි, සතිය පිහිටවන්න ඉස්සලත් මේක මෙහෙමයි, සතිය පිහිටවනකොටත් මෙහෙමයි, දැනගත්තට පස්සෙත් මේක මෙහෙමයි. මේක චිත්ත නියාමයක්. ඒ චිත්ත නියාමයට කවදාකවත් මෙතෙක් සතිය පිළිගන්න උත්සාහ කරපො නැති කෙනාට කියලා දෙන්න බෑ. කරලා කරලා වැරදිලා වැරදිලා පශ්චාත්තාප වෙලා වෙලා වෙලා මේ පශ්චාත්තාපෙන හිත පිට යනවටනේ හිත පිට ගියාට පස්සේ ආපහු එන එක සතුට කාරණාවක් නේ. අන්නේ සතුට විතරක් දකින්න පිට යන්නේ ගැන කතා කරන්න එපා. එදා ඉඳලා යෝගාචරෝ චර්චුරු ගානික නතර කරනවා. එත කම්ම කියන්නේ අයියෝ මෙච්චර භාවනා කරත් මගේ හිත පිට යනවනේ මෙච්චර භාවනා කරද්දි මගේ හිත සද්ද වලට දඟලනවනේ මෙච්චර භාවනා කරද්දි මට වේදනාව එනවනේ කියලා අර පිට යන එකටයි ඡන්ද දෙන්නේ දැන් නෑ ඒ කොච්චර ගියත් ආපහු මෙයා එනවනේ ඒකට සතුට වෙන්න ගිය ගමන් හැම හිතවිල්ලක් පැමිණීමක්ම සතුටට කාරණාවක්. හැම සද්දයකට හිත පිට යනක්ම සතුටට කාරණාවක්. හැම වේදනාවක් පැමිණීමක්ම සතුටට කාරණාවක් ඉතින් මේක මෙච්චරම සියුම්ම නැති වුණාට ඒ බුදුම ස්වාමීන් වහන්සේලා කමඨාන් සුද්ධ කරනකොට මේක යෝගාවචරයට කවන්නේ මෙහෙමයි. ඉතින් අපි ඒ ස්වාමීන් වහන්සේ කාට යනකොට ඉන්ටර්විව් රිපෝට් එකක් ලියන්න ගිහලා කියවනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ අපි අපේ භාෂාවෙන් කරන ඉංග්‍රීසියෙන් කරනකොට ඉංග්‍රීසි එක්කන ට්‍රාන්ස්ලේට් කරලා සයිඩරට දානවා. ඉන්ටර්වියු කියන්නේ එහෙමයි නිකන් උසාවියක වගේ යන්නේ. පිම්බීම මතුණා පිම්බීම කියලා මෙනෙහි කරා පිම්බීම මට තදවීමක් වශයෙන් වැටුණා හැකිලීම මතුණා හැකිලීම මෙනෙහි කරා හැකිලීම මට සැහැල්ලු වීමක් විදිහට වුණා මට මේ විදිහට පිම්බීම හැකිලීම බලාන බලාන යනකොට මෙහෙම මෙහෙම මෙහෙම වුණා ඉතින් විස්තර කියලා කියනවා මට එකපාරම හිතවිලි වගේක් ඇවිල්ලා මම දන්නේ මගේ හිත ගෙදෙට්ට ගියා අතීතෙට ගියා කියලා කියනවා ඉතින් එතකොට යnderලා සායරු ප්‍රශ්න කරන්න පටන් ගන්නවා දැන් හිත පිට ගියන්නේ හිත පිට ගිහිල්ලා ආවට පස්සේ භාවනා හිත අර නතර කරපු තැන ඉඳලාම පිම්බි මැකිලෙන් බලන්න ගියාද නැත්නම් සම්පූර්ණ අවුල් පාස වුණාද කියලා අහනවා හිත. නෑ නෑ ආවට පස්සේ අර නතර කරපු තැන ඉඳලා ගියා නම් එහෙනම් හිත පිට ගියා කියලා කරදර වෙන්න එපා. හානියක් වෙලා නෑ. හිත නරක කරගන්න එපයි කියලා. ආපහු හිත පිටිකේ තැනලා ආපහු ආපු තැන ඉඳලා අර පිම්බීම හැකිලිම දිගට කරගෙන යන වැඩේ කරගෙන ගියා නම් හානියක් වෙලා නැහැ. ඒක මට තේරෙන්නේ හිත පිටිකේ බව දැනගත්ත ගමන් හිත ආපහු ඇවිල්ලා තියෙනවා gedetti. ඇවිල්ලා නතර කරපු තැන ඉඳලා වැඩ පටන් ගන්න ගිහිල්ලා තියෙනවා. ඒක තමයි අපි මෙතෙක් පුහුණු කරපු එකේ අපිට හම්බෙච්ච ලාභය. මෙන්න මෙතනදී චිත්තක්ෂණ වැඩ කරන හැටි පිළිබඳව පුංචි හැඟීමක් ගන්න පුළුවන් නිසා මේ චිත්තක්ෂණ ප්‍රශ්නෙට මම මේක ඉදිරිපත් කරේ. ඒ පොතේ ද බ්ලින්ක් කියලා කියන්නේ දැනගන්නකොටම හිත පිට ගියයි කියලා ආපහු එන ගතිය භාවනාවෙන් එන එකක් නෙවෙයි. ඒක හිතේ ස්වභාවය. මේක අපිට ඉස්සරත් තිබිලා තියෙනවා. භාවනා නොකලත් තියෙනවා. දැන් අපි ඒක ප්‍රයෝජනෙට ගන්න. ප්‍රයෝජන ගන්න ගන්න ගන්න ගන්න භාවනාවේ නොසැලී හිත පවත්තන්න උත්සාහ කරන යෝගාවචරයාගේ හිත සැලෙන වේදනා ශබ්ද හිතුවෙන එක ඒකේ වැඩි. ඒකට සැලෙනවද නැද්ද කියන එක මගේ වැඩක්. නොසැලී ඉඳනන් ඔබ කොච්චර කැඩුවත් මට හදන්න පුළුවන්. ඒකට ඒ බුරුම ස්වාමීන් වහන්සේ තියාගෙන සෙල්ලම් බඩුවක් ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ටම්බ්ලින් කෙලි කියලා. පයින් ගැව්වට නැගිටින බෝනික් එකක් ඉන්නවා. විෂිකරාට එයා කෙලිම නැගිටින බෝනික් එකක් ඉන්නවා. ඒ ලංකාවේ තියෙනවා. ඒක දැන් පෙන්ගුයින් හදලා තියෙනවා විදිහට. මගේ ළඟ එක්කෙනෙක් මිස්ද කියලා මං ගිහිල්ලා තියා ඉන්න ඔක්කොම ලහනවා මොකටද මං තාම සෙල්ලම් කරනවද කියලා. ඇත්තටම මං සෙල්ලම් කරනවා ඒක. තව තියෙනවා මේ බුරුමේ හදලා මේ පිරමීඩයක් ඒ ඒ පිරමීඩේ උඩ කුරුල්ලෙක් හොටෙන් බැලන්ස් කරගෙන ඉන්නවා. උඩ තට්ටු කරපුවාම මෙහෙම මෙහෙම වෙලා ආයෙත් බැලන්ස් එකට එනවා. හිතා ගන්න බැරි බැලන්ස් එකක් තියෙන. හොටෙන් බැලන්ස් වෙලා තියෙනවා මේ කුරුල්ලා සාමාන්‍ය විදිහට ඉන්නවා. ඒ දෙකම සයිඩෝ ගාව තියාගෙන සයිඩෝ කියන මේකේ සෙල්ලම් මොකද්ද කොච්චර ගැහුවත් එයා නැවත බැලන්ස් එක ගන්න. ඒ සෙල්ලම් කරන බොනික්කා බුරුමේ ජාතික ක්‍රීඩා භාණ්ඩයක්. පිටයින් ඩයින් කියලා කඩදාසි වලින් හදන්නේ යට කොටේ කොන්ක්‍රීට් දාලා තියෙන විසිකරුවට පස්සේ ආපහු හෙලිලා හෙලිලා හෙලිලා කෙලින් එනවා. අන්න ඒ වගේ පහන් දැල්ලකට කොච්චර පිම්බත් හුලක නතර වෙච්ච ගමන් එයා කෙලින් එනවා. අන්න ඒ වගේ වෙන්න ඕනේ සතියේ. එහෙම නොවෙන සතිය සාමාන්‍ය සතිය හෙල්ුණාට අපව නැගිටින සතිය සති බලය කියලා කියනවා. සතිය ඉන්ද්‍රියක් බලයක් බවට පත් වෙන තැන තමයි මේ සංදිස්ථානෙන් අල්ලන්න පුළුවන්. ඊට පස්සේ සතිය බොජ්ජංගයක් බවට පත් වෙනවා. බොන්ජග්ගය බවට පත් වෙන ඉස්සලා බලවත් වෙන තැන තමයි සතිය කැඩුනායි කියලා නොසැලෙන ගතිය. සතිය කැඩෙනවා ඒ බව දන්නවා දැනගත්ත ගමන් සතියට එනවා ඊට පස්සේ පශ්චාත්තාවයක් වෙන්නේ නැහැ. ඒක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පොතේ දාලා තියෙන්නේ පමාදේන කම්පතිති සති බල. ප්‍රමාදයට වැටෙනවා. හිතවිලි වලට යනවා. සැලෙන්නේ සැලෙන්නේ හිත පිට ගිය බවට සමාදන් වුණොත්. ආපහු එන බව සතුටට කරනවා. ආපහු එන එකට සාදු කියලා නිකන්. ඒකෙන් තමයි අපි මේ ඔය අහකැන්නයි පොඩොක්කේ දාගන්නේ. ඊට පස්සේ කියන කොච්චර බාහනා කරත් මගේ හිත පිට යනවා කොච්චර බාහනත් මට සද්ද ඇහෙනවා කොච්චර බාහනත් වේදනා කරනවා කියලා අර පවට තමයි සමාදම් වෙන්නේ අපි. දැන් මෙතනදී සමාදම් වෙන්නේ පිනට. හිත නැවත එන එකට. එන්නේ එතෙන්දි මේ චිත්තක්ෂණ වැඩ කරන හැටි ඒ කාරණාව දැනගත්ත බවත් අපිට මතක් වෙන්න ඉස්සලා හිත ආපහු එන ගතියක් හිතේ තියෙන. ඒතර තියෙන චිත්තක්ෂණ දෙකක්. ඉතින් මේකට අපේ ලොකු ස්වාමීන් වහන්සේ පොඩි කුණ්‍යක් ගහනවා, ශක්තියක් ගහනවා. උන්වහන්සේ කියනවා උදේ පාන්දර නැගිටිනකොට හිත අවදි වීම සහ ඇස් දෙක ඇරීම කියන්නේ දෙකක්. නිසා හිත අවදි වෙච්ච ගමන්ම සතිය පිහිටවන්නේ කියලා කියනවා මම දැන් සතියෙන් ඇස් දෙක අරිනවා කියලා. ඊට පස්සේ තේරෙනවා නැති මම ඇති වෙන හැටි. මෙතෙක් වෙලා කිසිම මමෙක් නැහැ බොහෝම ලස්සනට බබා දොයියගෙන හිටියා. දැන් අරපු ගමන් සිවිලම දිහා බලලා අර එල්ලලා තියෙන කෑලි අරේ මේ හරිනම් ආ හරි දැන් මම මම පුරුදු තැනමයි සක්කාය දිට්ඨිය කැටේ කැටේ පිටින්ම තියෙනවා කැඩිලා නැහැ එතකොට තමයි හුස්මක් ගන්න හා යන්තම් ඇති තවත් දවසක් උදා වුණා කියලා ඇත්තටම වෙන්නේ අර නැති කබාය ආයෙ කරේ දා ගන්නවා මම මෙයා කරේ දා ගන්න එකයි ඒක කඩන්න පුළුවන් කියනවා හිත අවදි වීම සහ ඇස් දෙක ඇරීම කියන චිත්තක්ෂණ දෙකට කඩන්න පුළුවන් මේ නිසා සෑම වැඩක්ම thin slicing of the time කියන විදිහට කාලේ තාම කුඩා කොටස් වලට කඩන්න පටන් අරගත්තොත් ඒ සෑම පළු දෙකක් මැදම නිවන තියෙනවා. පුංචි පුංචි චිත්තක්ෂණ දෙකක් මැදම නිවන තියෙනවා. යායට යන්න ගියාම අපිට අතරමැද හිස් තියෙන බව තේරෙන්නේ නැහැ. ඒ කැටේම අවදිච්චාම ඝන සංඥාව කියනවා ආරම්මන ඝණේ කියලා කියනවා කිච්ච ඝණේ කියලා කියනවා. ඝන සංඥාවට අවුච්ච ගම මමෙක් ඉන්නවා හොඳක් නරක ඔක්කොම තියෙනවා. පුංචිම කොටස් වල කඩපුවම චිත්තක්ෂණ කියලා තමයි ක්ෂණවාදය කියලා මේකට කියනවා. ක්ෂණික සමාධි කියලා කියනවා, චිත්තක්ෂණ කියලා කියනවා. ඉතින් මේ කාලය කියලා අපි හදාගත්ත මායාව සංඥාව කඩන්න නම් කාලේ ඊටාම කුඩා කොටස් වලට කඩපුවාම වර්තමානයේ පමණයි ලෝකේ තියෙන්නේ. අතීතය කියන්නේ සංඥාවක් අනාගතය කියන්නේ සංඥාවක් වර්තමානයේ සංඥාවක් නොකරගෙන ඉන්න පුළුවන් නම් එකම තැන සූර්යයාට වර්තමාන විතරයි තියෙන්නේ ඊට පස්සේ වර්තමානයේ තියෙන්නේ ඕන සංඥාවක් කරගන්න පුළුවන් ඒක ලියලා අතීතයට යනකොට ඒක නිකන් ටෙලි ඩ්‍රාමා එකක් විතරයි. ඒක එච්චර මහා ලෝකකට ගන්න දෙයක් නෑ ඒකේ. ඒක ගැන ආඩම්බර වෙන්න දෙයක් නෑ. මේක නිකන් හුදු හීනයක්. අනාගතය කියන්නේ හීනයක්. ඉතින් වර්තමානෙත් අල්ලන්නේ නැතුව, මායා කරන්නේ නැතුව, සංඥා කරන්නේ නැතුව, මායම් කරන්නේ නැතුව ඉන්න පුළුවන් ගතිය තියෙනවනේ නිවන කියලා කියන්නේ මෛත්‍රී බුදුහාමරගේ සාසනය නිකන් ඉන්න එකක් නෙවෙයි සූර්යාට මේ වෙලාවෙම ඒක තියෙන බව අත්දකින්න පුළුවන් නිසා හැම හිතවිලි දෙකක් මැදම හැම සද්ද චිත්තක්ෂණ දෙකක් මැදම හැම ආස්වාද ප්‍රසවාසයක් මැදම හැම චිත්තක්ෂණ දෙකක් මැදම මේ තියෙන අගාධයට බහැලා එන්න පුළුවන් නම් හැම තැනම නිවන දේ. නමුත් අපිට පේන්නේ වලේ වැටෙනවා වගේ අගාධ වැටෙනවා වගේ නැති වුණා වගේ ඒ නිසා අපි අර දන්න ඇති සංඥාව ආස්තිකත්වයේ බදාගෙන ජීවත් වෙනවා නිවනට යනකොට හිතෙනවා අම්මෝ අගාධයක වැටෙනවා නැති වුණා බොරුවලක වැටුණා වගේ තමයි අපට පේන්නේ. නමුත් ඒ ක්ෂණ අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඉසල චිත්තක්ෂණය පස්සේ චිත්තක්ෂණ අතර සම්පූර්ණ වෙන් වෙච්ච දෙකක් තියෙන හරියට පොතක් අරගෙන මේ පොතේ පිටු අතර මෙන්න පතුරු ගහලා බැලුවොත් අපි දන්නවා හැම පිටුවකම මැදට යනකම් ඉඩක් තියෙනවා. නම gediya පිටින් බලනකොට ඒක පේන්නේ තියෙන්නේ ඝණයක් වගේ. චෝක් කැලක් කරන බලපුවම ඒක නම් භංගුරයි කියලා කියනවා. ඇල්ලුව සුටුස් කාලා කැඩෙනවා. නෝ චෝකේ ඝණයට අහු වෙනවා. ආන් මේ වගේ කාලය සහ දේශය කියන මේ දෙක ඝණයක් බවට පත් වෙන්නේ කොහොමද කියන එක අද විද්‍යාවේ ඇවිල්ලා හිර වෙලා තියෙන තැන. බුදුරජාන් වහන්සේ ඒක කල්ැතුම කිව්වා වර්තමානයේ මම දැන් මෙතන කියන තැනට ආවට පස්සේ ඒ ඝණයෙන් විනිර්මුක්ත වෙලා චිත්තක්ෂණයක නිවනක් දකින්න පුළුවන්. චිත්තක්ෂණයක මිදීමක් දකින්න පුළුවන්. ඒ චිත්තක්ෂණේ එක දිගට පවතිනකොට තමයි නිවන Tamange බුද්ධියට සින්න වෙන්නේ. එතකම් මේක තියෙන බව අල්ලන්න නම් මේ චිත්තක්ෂණයක හැටි සතිය කැඩිලා ආපහු සතියට එන හැටි ඒ එනකොට කාරාපක අපමාදේ සහ කාරක අපමාදේ කියලා මේ දෙක වෙන් කරලා අඳුරගන්න ඇති හරිම විචිත්‍රයි. මේක ඉතාමත්ම ඕලාරිකව පෙන්ලා දෙන්න පුළුවන් තැනක් තමයි ඕනම කෙනෙක් දානයක් දෙන්න ඉස්සලා චේතනා දානයක් කරනවා. මම අසවල් ස්වාමීන් වහන්සේට කටින සිවුරක් පූජා කරනවා. අසවල් ස්වාමීන් මේ කරනවා කියලා අපි ඉස්සලාම හිතෙන් හිතනවා. ඒකට කියනවා චේතනා දාන ඒක ක්‍රියාත්මක කරන වෙලාව තමයි වස්තු දාන්නේ. ඉතින් අපි සාදු කියන්නේ වස්තු දානේ වුණාට වැඩි පිණ සිද්ධ වෙන්නේ කොතනද? ඒක නිසා බුදුරජාණන් කියනවා මනෝහුබ්බංගමයි මේ ලෝකේ. මනෝසෙට්ටයි මේ ලෝකේ. මනෝමයි ලෝකේ චිත්තේන ලෝකේ නීයති. නිය චිත්තේන නීයති ලෝකේ. මේ ලෝකේ සම්පූර්ණ පවත්තන්නේ මේ හිතෙන්මයි. චේතනා දාණයෙන් තමයි අන්තිමට පෞෂ්‍ය බවටපත් වෙලා වස්තු බවටපත් වෙලා දාන වස්තු එකතු වෙලා සිද්ධි වෙනකොටයි අපි ඒක ෆොටෝ ගන්නෙ, පිටි එල්ලා ගන්නෙ, මම අසලලට දුන්නා කියලා පෝස්ටර් ගහන්නේ ඔක්කොම කරන්නේ. නමුත් වැඩේ සිද්ධ වෙන්නේ ඊට හුඟා කල්ැතුව චේතනාවක් පහළ වෙනවා මම දානක් දෙන්න ඕනේ. ඉතින් මේ චේතනා දානේ උතුම් බව දන්නවනම් නමුත් අර අල්ලපු ගෙදෙට්ට පේන්න වැඩේ කරන්නව කී දහහක් වේදම් කරනවා. අන්ධහර පානවද? ලවුඩ් ස්පීකර් දානවද? ඒ සේරම අර චේතනාවට වැඩිය තුච්ච තත්වයක් තියෙනවා. නිසා නිතරම ඉන්නවනම් මුදාහල හිතින් සියල්ල මුදාහරපු හිතින් චේ දාන නොදුන්නට චේතනා වශයෙන් අපි අනේ සියලු දෙනාටම සැප වේවා මගේ තියෙන වස්තුව මගේ එකක් නෙමෙයි මේ පොදු වස්තුව කාටවත් වැඩක් වේවා කියලා ඉන්නවනම් ආය දාන දෙනවයි කියලා විශේෂ අඬ බෙර ගැහි අඬහැර පෑමිලි මොකක්වත් ඕනේ කරන්නේ සිද්ධ වෙනවා අනේ දානේ නොදී ඉන්න එපා මොකද අපි නැත්තම් අපිට අමාරු වෙනවා ඒ නිසා දානේ දෙන්න ඒක පිළිබඳ තරහ වෙන්න එපා මම සාමාන්‍යයෙන් ওই බන්නේ හේදි කියන්නේ 12න් පස්සේ ඒ මොකද 12ට ඉස්සෙල්ලා ඕක කියලා අයින බම්බු ගහන ස්වාමීන් වහන්සේලා චේතනා දාන්නේ දීලා තියෙන අපි එතකොට අපිට තොල කටපණ නැති වෙනවා. ඒක නිසා දාහනේ දුන්නට පස්සේ කට්ටිය 12 මුඩට ආවට පස්සේ අල්ලලා හැම ගහලා කියනවා. ඕක දුන්නත් එකයි නැතත් එකයි. ඒ නිසා මේ විහිළුවට ගණන් ගන්න එපා මම කියන්නේ. දාහනේ දෙන එක දෙන්න. නමුත් අගේ ආඩම්බරේ මතක තියානින්න අරක නැත්තම් මේක සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒකටදී චේතනාව අල්ලනකොට අවදි වීම සහ ඇස්සරීම කඩා ගන්න ඉගෙන ගන්න මං කියන්නේ ලේසි නෑ අපි මේ දැන් මේ හිත කන්ඩිෂන් කරනවා මේකට ඵලයන් කියලා එච්චරයි මේ වෙලාවේ කරන්නේ. ඒ නැත්තම් කාරාපක අපමාදේ සහ කාරක අපමාදේ තේරුම් අරගන්න. හැම වැරද්දක්ම හරියමකින් කෙලවරන බව තේරුම් ගන්න. ඒතර වැරද්ද තමයි අපිවට මොටිවේෂන් එකක් දෙන්නේ. අපිව උනන්දු කරවන්නේ. වැරදි වෙන නිසානේ අපි මේක හදන්න හදන්නේ. ආ නෙතෙන් යනකොට වෙනවා සෑම බාධකයක්ම අපේ නිවනට සාධකයක් වෙනවා. ඒ නිසා ක්ෂණවාදේ මේට වැඩි මූලධර්මවාදීන් කියනෝ නම් ඒක මහායාන පොත් කියවන්න වෙනවා. ඒක පැහැදිලිවම මොක්ෂණවාදී කියන එකක් හදාගෙන මේ ආත්මින් ආත්මයට යන කෙනෙක් ඉන්නවද එහෙම නැත්නම් මේ පින් කරලා ප්‍රතිසන් ඵලයේ ගන්න කෙනෙක් ඉන්නවද කියන ඔක්කොම අභියෝගයට ලක් කරනවා. ක්ෂණවාදීට ගියම පස්සේ ඕන දෙයක් අභියෝගයට ලක් කරන්න පුළුවන්. ඒත් ඒක එක කෙලවරක්. අපිට ඕන කරලා තියෙන මේ ක්ෂණවාදයෙන් ගන්න තියෙන ලාභය තමයි හිත පිට බව දැනගත්ත ගමන් හිතාපහුව එනවනම් ඒ ක්ෂණවාදී අපිට වාසි. ඇස් දෙක අරින්න ඉස්සලා අවදි වෙච්ච බව දැනගෙන සතිමත් වෙලා ඇස් දෙක අරින්න පුළුවන් නම් සතියෙන් ඊට පස්සේ මම ඇති වෙන හැට පිට දැක ගන්න පුළුවන්. මෙතෙක් කියලා නොතිබිච්ච කබාය ආපහු දාගන්න හැටි. මම එයා ගන්න හැටි. හදා ගන්න හැටි. ඒ වගේම දානයක් දෙන්න ඉස්සලා මේ චේතනාවයි කියලා දැනගෙන ඊට පස්සේ දානේ දෙනකන් කටයුතු කරනකොට මේ ද්‍රව්‍යාත්මක දෙයට අපි කොච්චර මහන්සි වෙනවද නමුත් පින සිද්ධ වෙන්නේ කොතනද කියලා දකිනකොට අපි මේ සෙල්ලම් ගෙවල් සෙල්ලම් බත්තු වෙනා වගේ මේ කරන වැඩේ තේරෙනවා ඉතින් ඒකට මේ ක්ෂණවාදය ගන්නවා මිසක් උච්ඡේදවාදයට පොහොර වැටෙන විදිහට ක්ෂණවාදය පාවිච්චි කරන්න පුළුවන්. ඒක නෙවෙයි මගේ විස්තරයේ අදහස. ඊගාට ස්වාමීන් වහන්සේ සිත මනස සහ විඥානයේ තුනක් වේද එක දේශනකදී ඇසුණා තව වරකදී එකක්ම බව ඇසුණා කන්නාකර මේ නිවැරදි බව වටහා දෙන ලෙස ගෞරවණීය ඉල්ලා සිටිමි මේකත් ඇත්තටම විග්‍රහ කරන ගොඩක් වෙලාවට මන විඥාණය, මනෝ විඥාණය විඥාණයම වරණගිලි දෙකක්. ඊගාට තමයි මේක චිත්ත tattරටපත් වෙන්නේ. චිත්ත tattරටපත් වුණා හිත කියන tattරටපත් වෙන්නේ. චිත්ත tattරටපත් වුණාට පස්සේ පමණයි හිතට පුළුවන් ඉන්ද්‍රයන්ගෙන් පැමිණෙන තොරතුරු ගන්න. මන විඥාණය කියන එකට ගන්න බෑ. මනෝ විඥානේ ඒ දෙක අතරමැද තියෙන්නේ. ඊට පස්සේ මනෝ විඥානේ චිත්ත tattරපත් නැයි කෙලසිච්චම தත්ත්වය තමයි චිත්ත tattය කියන්නේ. ඒක තමයි අපි මේ මනෝවිඥාන தත්තර බස්සලා මනවිඥාන தත්තර බස්සනවා කියන නමුත් මේ මනවිඥානය කියන එක ත්‍රිපිටකේ සඳහන් වෙන එකක් නෙවෙයි. මේකට ආලේ විඥානය කියලා කියනවා තේරවාදයකට නමක් දාගෙන තියෙනවා භවංගේ කියලා. මේ එකක්වත් ත්‍රිපිටකේ නෑ. නමුත් පසු කාලීන මේ වගේ ප්‍රශ්න වලට උත්තර දීමට හදාගත්ත ක්‍රම. මනසෙත් පරිණාමයක් සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ දකින දකින වාරේ සිද්ධ වෙනවා. අහන අහන වාරේ සිද්ධ වෙනවා. කිසියම් දෙයක් බවට පත් නොවිච්ච හඳුනා ගැනීමකින් තොරව පවතින මනස ඇහෙට ඇහි පහළ වෙනකොට කියන චක්කු විඥානය කියලා. චක්කු විඥානෙ ගිහිල්ලා චක්කුවේ ප්‍රියමනාපමනාප භාවය පහුනලා පස්සේ ඒක චිත්ත tattරපත් වෙනවා. ඊට පස්සේ තමයි අපි විවාහයට යන්නේ, භාෂාවට යන්නේ, පෞසත් කරන්නේ, කර්ම රැස් කරන්නේ ඔක්කොම චිත්ත tattරපත් වුණාට පස්සේ. ඉතින් භාවනා කර කර ගිහිල්ලා ආනාපානෙ දිහා බලන ආනාපානෙන් ඒ චිත්ත tattවේ ඉඳලා කාය විඥාණයට බහැලා කාය විඥානයේ මට්ටමත් තැම්පත් කරගෙන කරගෙන යනකොට අපිට සාය ඡායාවක්, සේයාවක්, ආඩ්‍යයක් දක ගන්න පුළුවන්. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නොවිච්ච විඥාන ස්වරූපයක් අපිට දක ගන්න පුළුවන්. ඇහැට කනට දිවට නාසයට අහුවෙච්චි නැති නමුත් ඇහැ කන දිව නාසයේ නැත්තේත් නැති මැදට ඉච්ච පැමිණිච්ච ප්‍රාග් අවස්ථාව දැක ගන්න පුළුවන්. ඉතින් මේක වර්ගීකරණය කියලා මෑත කාලේ ගොඩාක් ගුරුවරු මට දොස් කියන්න පටන් අරගත්තා මේ අනින්ජේ ප්‍රතිබද්ධ විඥානය කියලා අලුතෙන් වචනයක් අඳුරලා දීලා මම මේක අවුල් කරනවා කියලා. නෑ මට අවුල් කරන්න ඕන කමක් නෑ මට ඕන වෙලා තියෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාණයට වෙනස් වූ විඥානයක් භාවනාදී අත්දකින්න පුළුවන් බව කිව්වට පස්සේ ඒකට 100ට 100ක් අනින්ජේ ප්‍රතිබද්ධ විඥානය නෙවෙයි අනින්ජේ ප්‍රතිබද්ධ විඥානයේ සේයාව මෙහෙමයි කියලා හිතාගන්න දෙන නිදර්ශනයක්. ඉතින් ඒකෙන් පේනවා අරමුණ පරිණාමයටපත් වෙනකොට ගොරෝසු බානිලා සිවුම් වලට යනකොට ඒක බලන හිතත් අණුව පරිණාමයකට යනවා. උපේක්ෂාවට යන්න බෑ චිත්ත tattවේ. උපේක්ෂාවට යන්න නම් විඥාන මට්ටමන බැස්සට පස්සේ තමයි උපේක්ෂා කියන එක අපිට ගොදුරු වෙන්නේ, ගෝචර වෙන්නේ. චිත්ත tattවේදී තියෙන්නේ රණ්ඩුවමයි, උරුට්ටුවමයි, ඊර්ෂ්‍යාවමයි, ක්‍රෝධෙමයි, මානෙමයි. ඒක ඉතින් ආය හොදලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. නෑ චිත්ත කියන්නේ එකක් චෛතසික කියන්නේ වෙන එකක්. ඒ චිත්ත తত্ত্বය වෙනස් වෙනකොට චෛතසිකවලත් ලොකු පරිණාමයක් පේනවා. ඒ කියන්නේ විශාල පොකුණක් දලරල නැගෙමින් දැඩි කුණාටුවට ලක් වෙලා තියෙන එකයි සාමාන්‍ය පත් වෙලා නිකාම් ෆ්‍රිල් එක විතරක් තියෙන වෙලාවේ ඒකක් නැති වෙලා හොඳට මූණ බලන්න පුළුවන් විදිහට ඡායාව වැටෙන වෙලාවයි කියලා කියන්නේ ජලයේ වෙනසක් නෙමෙයි මතු පිට වෙනසක්. නමුත් ඒකෙන් ජලකඳ ජලකඳේ නියෝජනය ජලකඳේ ස්වරූපේ වෙනස් වෙනවා වගේ අපට පේන්නේ. ජලයේ හැටි තමයි ලොකු රැළ නගිනකොට මූණ පේන්නේ නැහැ. ලොකු රැළ නැතිලා යන්තම් නිකන් ෆ්‍රිල් එක තියෙනකොට අරිට වැඩි කී කරුයි. නමුත් සම්නික්කර ඡායාව පේන මට්ටමට එනවා කියලා කියන්නේ අර වතුරම තමයි. ඒ චෛතසික තමයි අපි කියන්නේ ගොරෝසු රැළ, සියුම් රැළ, වතුරේ රැළ. හිතේ හිතවිලි. ඒව තැම්පත් වෙනකොට හිත තැම්පත් වුණා වගේ තමයි අපිට කියන්නේ. චිත්තසයිසික දෙක දෙක ඒ වගේ වතුරයි රැළකඩයි වගේ තමයි විස්තර කරන්නේ. ඉතින් ඒක නිසා මේක මේ මූල ධර්මෙන් අපිට විස්තර කරලා 100ක් පෙන්වන්න බෑ. අත්දකින්න පුළුවන්. ඒ අත්දකින්න වෙලාවේදී මෙව්වට හිත යොදන්නත් එපයි කියනවා. අත්දැකීම යන්න අරින්න. එතකොට බොහෝ වාර ගාණක් මේක වෙනකොට විතරක් Tamanට තේරෙන්න පටන් ගන්නවා. මේක Taman කාට හරි කියන්න නම් වචන තේරෙන තුනක් දාන්න වෙනවා මේකට. චිත්ත tattve මේකයි, ඉන්ද්‍රිය ප්‍රතිපද tattve මේකයි, අනින්ද්‍රිය ප්‍රතිපද tattve මේකයි කියලා වචන. ඒව නෙවෙයි සිදුවෙන සිදුවිලි වචන වලින් පරිබාහිරයි, වචනේ ස්වයක්තයි. නමුත් ඒක අත්දකපු කෙනාට නෑ බෑ කියන්න බැරි අත්දැකීමක් ලැබෙනවා. අනිත් එක්කනත් සුතමේ ඥාණයෙන් රසයක් නොවිඳිනව නෙවෙයි, මොකද ඒක අර අත්දකින්න කෙනා තරම් ගැඹුරට යන්නේ ස්වාමීන් වහන්සේ භාවනා නොකර සිටි නමුත් ධර්මයේ සවන් දෙනට ශරීරයේ නොදැනී ගොස් ඒ දේශනයේම සිත නතු වෙන ස්වභාවයක් දැනින. ඒදී දේශනය හොඳින් ඇහෙනවා සහ වැටෙනවා. එවිට මා ශරීරයේ යම් යම් කොටස්වල ඕන කොටස් වලට ඕන කියන විට ඒ කොටස් හිතෙන් දැනීමට නොහැකි වූවා. කකුල් වලට හිත තියෙන විට කකුල් වල සංඥා ඉවත් වී ආශයේ තියෙන බව දැනනවා. දැන් මෑතක සිට මේ අවස්ථාවට හිතපත් වෙනවා. නමුත් එම අසන දේශනේ නොතේරියන ස්වභාවයක් දේශනේ නොතේරියන ස්වභාවයක් පවතිනවා. කලින් අවස්ථාවලදී සහ දැන් සිදුවෙන දැන්වන සිදුවීම් අතර වෙනස සහ දැන්නේ වෙනස් වූයේ ඇයිදයි ගෞරවයෙන් වටහා දෙන්න සිල්ලා සිටිමි. කලින් දේශනේ ඇසෙන සහ තේරෙන අතර දැන් දේශනේ ඇසෙන නමුත් නොතේරෙන බව ඒක ඉතින් අර කවුරු හරි නිදාගෙන ඉන්නකොට ආදි නැගිටලා ඇහුවොත් ඔයා නිදිද කියලා. ඉතින් ඒ මනුස්සයා ඔව් කිව්වනම් හොඳටම දන්නවා නින්ද කැඩලා කියලා. එච්චර තමයි මේ කියන්නේ. ඉතින් බණ අහන්න ඕනේ නම් ඔය ශරීරේ තම්බන කන්නේ තම්බන කාදෙන් බැදගෙන කන්නේ බැදගෙන කාදෙන් කියලා අතාරින්න. එතකොට පහුරු ගාලා බලනවා මේ කෑල්ල තියෙනවද දන්නේ නැහැ. බණ ඇහුවා වගේ නෙවෙයි නැගිටිනකොට කෑලිය අදුන. ඉතින් පහුරු ගානට බණ බණ වලට කෙනෙහිනවා තමයි. මේ ශරීරයයි බණයි දෙක කියන්නේ දෙකක් නේ. ඉසල හොඳට බනට හිත යොදාගෙන ඉනකොට ශරීරේ නැති බව තේරෙන එක අර කාරාපක අප්‍රමාදයේ තමයි. ඒ කියන්නේ බන්නට හුරු වෙලා මේක හුරු වෙනකොට හිතනවා දැන් මේ යන ගමන් කැලී ටිකක් ෆිට් එකේ තියෙනවද? ඒක බලන් හිතනකොට බන්නට කෙනෙහෙනවා. එතන මේක බලාගෙන යනවනම් බන විතරක් අහගෙන යනවනම් මේක හිරි වැඩලා අංශභාග වෙලා නැගිටිනකොට කැලී අඩුවේ කියලා එතකොට බයක් වෙනවා. ඉතින් මේ දෙකේදීම මොකද්ද අවබෝධයක් තියෙනවා. කවුරු හරි නිදාගෙන ඉන්නකොට තට්ටු කරලා හොඳටම අහනවා ෂුවර් කරගන්න එපා. වණිජිද කියලා. ඔව් කියනවා. එක දවසක් අර මොට්ටපාල කඩේට ගිහිල්ලා වෙලා ගිනි පෙට්ටියක් ගේනවා. ඉතින් 100 කතා කරලා කියනවා මේ මේකේ කූරුපත් වෙන්නේ නැහැ ළමයා කියලා. වෙන්න බෑ 100 හැම කූරුවම පත්තු කරලා බලලා ගෙනාවේ කියනවා. හරි නේද? එතකොට මොට්ටපාලට ෂුවර් නම් 100ගේ සුරුට්ටුව පත්තු වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේක one donkey at a time කියලා කියන්නේ. එක සැරේට ඉස්සරහට යනකොට නම් ඉස්සරහට යනකොට ඒ වගේ අර 3 dimensional මාන දෙක තුනක් දිගේ සතිය පවත්වන්න පුරුදු වෙනවා. ඉස්සෙල්ලා අපි එක දෙයක් පුරුදු කරන තමයි මේක කරන්නේ. කරන කරන යනකොට හිත කොහොමඩක්වත් නතර වෙන්නේ නැහැ. හිත මේ බණ අහන ගමන් ශරීරයේ තියනවද බලන්න. ඒ වගේ දේවල් කරනවා. එතකොට වෙන්නේ අවුල් වෙනවා වගේ බණක් කැඩෙනවා මේකත් කැඩෙනවා වගේ. ඊට පස්සේ ආයෙ මට්ටමක් එනවා. ඒ දෙකම කෙරෙහි සතිය පවත්වන්න පුළුවන්. බණ කියන එක එච්චරම අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි කියලා එතකොට හිතෙනවා. බණෙන් වෙන්න ඕන දේ වෙලා දැන් තියෙන්නේ. පාඩම ලැබිලා තියෙන්නේ බණ අහන එකත් ටෙස්ට් කරන්න පුළුවන්. බණ අහනකොට පූර්ණ අවධානයෙන් අහන්න නැතුව ඇහෙන්න සලස්සන ගමන් ඩ්‍රයිව් කරන්න පුළුවන්. නැත්නම් මහන්න පුළුවන්. කුස්සිය වැඩ කරන්න පුළුවන්. ඒ දෙක තුනක් කරන මං කියන්නේ එකට වැඩි එකක් හොඳයි කියලා කියන්නේ නම් බණ ඇහෙන්න යන්න දෙන්න එපා අහන්න කියලා. ඇහෙන බණ කියලා කියන්නේ ධර්ම අගෞරවයක්. ධර්ම කරුණියුත්ව අහන්න කියලා. නමුත් සමහරලාට මේ දෙකම කරන්න පුළුවන් තත්ත්වයක් එනවා. එක එක කරලා තමයි අපි සංකීර්ණ තත්ත්වයන් නැති සත්‍ය පැවැත්වීමට යන්නේ. ඉතින් මේක මේ වගේ දේවල් එනකොට උත්තරේට කියන්න තියෙන්නේ මේ දැම්ම තීන්දුව කරන්න යන්න එපා. ওই වැඩ පිළිවෙල තව ඉස්සරහට යන්න දහස්වර ඕක වෙනකොට Tamanne උත්තරේ තේරෙනවා. අතරමැදි විනිශ්චයක් කරන්නවක්වත් ඇයි කියලා තීන්දුව කරන්නත් කවුරක් අතුවෙට බලපෑම් කරන්නේ ඕකම යන්න. යනකොට Tamanඩම උත්තරේ එළියට එන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ මම කනත් ශබ්දයක් අරමුණු කරගෙන භාවනා කරද්දී හිතේ පහළවන නාම ධර්ම ඇතිවිත නැතිවීම නැතිවීම හා නැවත ඇතිවීම වලදී ඇතිවීම තුලදී පැවති නිහඬ බව තුලදී සියලු නාම ධර්ම හිස් බව දැක්කා. හේතුඵල බවත් මේ නිසා මේවා අනිත්‍ය දුක් අනාත් බවත් අවබෝධ වුණා. ඒ නිසා මම දන්නවා සංඥාව හේතුඵල ධර්මයක් බවත් අනිත්‍ය බවත්. මට දැනගන්න ඕනේ හාමුදුරනේ ඇසත් රූපයත් ආදී වශයෙන් අපේ ආයතන බාහිර අරමුණු ගන්නා විට ඇතිවෙන සංඥාවද කලින් දකපු අමතකව අවබෝධ වූ දේ ඒ තියෙන ඒ කියන්නේ මේක අනිත්‍ය බව හේතුඵල දෙයක් බව මෙනෙහි නොකළොත් සංස්කාර ඇතිවීම මෙනෙහි කළොත් සංස්කාර ඇතිවීම නැවැත්විය හැකිද සංස්කාර ඇතිවීම දුක්ඛ සත්‍ය නේද කර්ම රැස් කරන්නේ මෙතනදී නේද අනුකම්පාවෙන් තේරුම් කර දෙන්න. මේකත් ඇත්තටම ඉතින් අර ලොකු වචන සංඛ්‍යාවක් වදලා පුංචි සංසිද්ධියක් විස්තර කරන්න ගන්න උත්සාහයක් අර එක සැරයක් සද්දකදී සද්දයක් ඇහිීමේදී ඒ සද්දෙත් කැඩිච්ච බින්දිච්ච දෙයක් ඒක අහන සෝත විඥානයත් ඒ ඒ වෙලාවේ මතුවලා කරන දෙයක් එහින් ඇති වෙන ශබ්දයේ ඇසීමත් ඒ වගේ දෙයක් කියලා මේකේ තියෙන භංගුර භාවය දැක්කට පස්සේ අහන රස බලන ගඳ බලන සෑම වෙලාවෙදිම මෙනෙහි නොකළොත් මට මේ ආරක්ෂාව නැති වෙයිද මට සංස්කාර පහළ වෙයිද කියන එකයි මේ මේ දැනගන්නේ ඉතින් ඒක උපමා වශයෙන් තමයි කියලා දෙන්න වෙන්නේ අපි මේ සාමාන්‍ය ගොරෝසු උපමාවකට කියනවා එක මිනිස්සෙක් වඩුවෙක් දුර ගමනක් යන්න වෙනකොට අසල්වැසිය ළඟට ගිහිල්ලා කිව්වලු මේ මගේ ළඟ මේ ආයුධ මල්ලක් තියෙනවා අහල් මල්ලකුත් තියෙනවා මේක තියාගන්න මම එනකොට කොච්චර කාලයක් වෙයිද දන්නේ ඒ නිසා මට අසල්වැසියෙක් වශයෙන් තැම්පත් කරලා තියාගන්න කියලා. නමුත් මිනිහට හදිස්සියෙම වගේ ගමන ඉවර කරගන්න හම්බෙලා නැහැ දවසෙන් දෙකෙන් ඇවිල්ලා තියෙනවා. අපි කියන දවස් තුන හතරෙන් හරි මාසෙකින් හරි ආවයි කියලා බඩු බාර ගත්ත මනුස්සයයිතවල මේ මනුස්සයා යන ගමනේ හැටියට කවදාකවත් එන්නේ නැහැ. මිනිහා විජාට හාල් මාරු යන කෑවා. කාලිවර්ලා දැන් ආයුධ මල්ලෙමුත් ටික ටික වැඩ කරලා ආයුධත් අරීමේ කරනකොට පස්සේ අර මනුස්සයා හිතපු නැති විදිහට ඇවිල්ලා කිව්වලු අනේ මහත්තයෝ ගිය ගමන හරි ගියේ නැහැ මට හාල් මල්ලයි මේ ආයුධ මල්ලයි දෙන්න කියලා. ඊට පස්සේ අර මනුස්සයා හරි වැඩේනේ උනේ බලන්නකො මේ ආයුධ සේරම ගුල්ලෝ ගහලානේ කිව්වා. ඉතින් අර මනුස්සයා කිව්වලු යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබරම විශ් කරන්නයි කිව්වා. ඉතින් දන්නවා ඉතින් හාල් මල්ල ගැන අපේක්ෂා කරන්න බෑ. නෑ හිත හදාගන්න කියලා ඉතින් යකඩ මල්ලටත් ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල නොබල විසි කරන්නයි කියලා. ඒ වගේ තමයි ඉතින් එකකින් අපි දන්නවනම් මේක කැඩලයි කියලා අනිත් එකටත් ආදේශ කරනවා. අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියන එක තමයි අනුමාන ඥාන කියන්නේ. තර්ක ඥාන කියන්නේ ඒක හිතට කියන්න ඕන දෙයක් නෙවෙයි. එක තැනක මේක බංගුර බව දැනගත්තා නම් ඒක දේවල් වලට යොදවන්න හිත නිතරම උනන්දුවක් ගන්න. මෙනේ නොකලත් සමහර වෙලාවට හරියනවා. ඉතින් ඒක කියලා කරන්න මට්ටමන ගන්න. වශී කරගන්න තමයි අපි ඒක නැවත නැවත මෙනෙහි කරමින් හිත ඒ දිශට යොමු කරන්නේ. නැතත් යකි ස්වභාවික වේගෙන් මේ දිරච්ච බව, භංගුර බව හැමදේම එකකින් දැක්කට පස්සේ අනිත් දේ දකින්න එක වළක්වන්න පුළුවන් බලවේගයක් ලෝකේ නැහැ. ඒ දිගටම ඒ පැලිර යනවා දිගටම. ඒක නිසා මෙනේ නොකරයි කියලා කෙලස් පහළ වෙන්නේ නැහැ කියලා විශ්වාස කරන්න බෑ. පහළ වෙයි. නමුත් ඉස්සර තරම් ගන්න පහළව පහළ වෙන්නේ නැහැ. ඉස්සරට වැඩි ඉක්මනට මේ කෙලස් වල ඇතිවීම, පැවතීම, නැතිවීම දැක් ගන්න පුළුවන් නිසා ඒක අභ්‍යාසය සඳහා ගන්න අමුද්‍රව්‍යයක් බවටපත් වෙනවා. ඊගාට කරන පරිශ්‍රණයක් සඳහා අමුද්‍රව්‍ය සැපීමක් බවටපත් වෙනවා. ඒකට පේනවා ලෝකේ හැම සිද්ධියකම බණක් තියෙනවා හැම සංසිද්ධියකම බණක් තියෙනවා. ඒ බණේ නරක පැත්ත ගන්නේ පෘථග්ජනයා. හොඳ පැත්ත ගන්නේ රහතන් වහන්සේ නැත්නම් ආර්යයන් වහන්සේ. ඉතින් පෘථග්ජනකාම් තියෙන තාකල් අපි කුණු වෙච්ච පැත්ත බලවල ශෞත්‍රි පටි පංචස්කන්ධය හරි ශෞත්‍රි හරිම මේ කුණු පංචස්කන්ධ කිකේ ඉන්නවා. රහතන් වහන්සේ මොනක්ක ගණන් ගන්න කුණු පංචස්කන්ධේ තනිච්චය බව දකින්න තමයි යෝග පහළුනේ මම ඒක දැක්කා. මේක දුකයි මේක අනාත්මයි කියලා හොඳ පැත්ත ගන්න. ඔන්නේ පරිවර්තනය වෙන එක තමයි ජීවිතේ ලස්සනම සුන්දරම තැන. කොතනදී කොහොම වෙනවද කියලා කාටවත් කියන්න බෑ. ඒක අහම්බයක්. ඉතින් අපිට කරන්න තියෙන පුළුවන් තරම් මේ නාස්තික එහෙම නැත්නම් අසුබ දර්ශනය අසුබ කියලා කියන්නේ ඒකට අපිට කියන්න තියෙන නාස්තික කියලා තමයි. පැත්ත අමතලා මේ හැම දෙයක්ම වෙන්නේ හොඳටයි කියන එක. සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියලා පැත්තට බැලුවොත් අපි බුද්ධෝත්පාද කාලයක ඉපදලා ඉන්නවා ශාසනයක් තියෙනවා ඇහැකන දිවනාශය තියෙනවා අපිට බණ ඇහෙනවා අපිට පැවිද්ද තියෙන කාලයක් තියෙනවා කල්යාණ මිත්‍රයෝ ඉන්නවයි කියලා කොච්චරක් කරුණ තියෙනද අපිට සතුටු වෙන්නේ. ඒ තියෙද්දි දවසේ කොච්චර වෙලාවක් අපි නිකටල්ලේ තියාගෙන හරි ෂවුතු කියගෙන ඉන්නවා. ඉතින් මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ පහල වුණත් මොකද කරන්නේ? ඉතින් ඒක කාල කන්‍යා කාල කන්නේ පැත්තම තමයි බලන්නේ. කැඩෙන දීගේ හේව නැල්ලත් ඇදට තමයි පේන්නේ. ඔක වෙනස් වුණාට පස්සේ පුදුම හිතෙනවා අනේ මමම නේද මේ මේක දිහා මෙච්චර කැතට බැලුවේ දැන් ඒ තුල ධර්මතාවයක් දකින්න නේද කියලා ඒ ලස්සන පැත්ත දකින්න. ඒ ලස්සන පැත්ත කොයි වෙලාවෙ දකින්න පටන් ගන්නවද කියන එක කාගවත් අවධානය අධිකාරිය අර තියෙන එකක් නෙවෙයි. කොයි වෙලාවක හරි වෙන්න පුළුවන්. අපිට තියෙන්නේ ඒ වෙනස මේ බුද්ධෝත්පාද කාලයේ මේ ජීවිතයේ මේ සිද්ධිය තුළ මට වේවා කියන එළඹ වාසිය කිරීම තමයි සත්‍ය කියන එකෙන් කරන්නේ. කරුණීය ස්වාමීන් වහන්සේ ආනාපානේ සංසිද්ධිය ගොස් සුලන්තරල වැදෙන තැන හෝ නොදැනී ගිය පසු මේ කාය සංකාර සංසිඳන අවස්ථාවලෙස දැනගතිමි. මින්පසු චිත්ත සංකාර සංසිඳන බව දේශනාවල දැනුච්ච මේ චිත්ත සංකාරයන් සංඥා වේදනා බව දැනගතිමි. කාය සංකාර සංසිද්ධි කිසිම දෙයක් නොදැන්නේ ඊටාම නිසල අවස්ථාවක නොසලී සිටින විට ශාරීරියේ දිගේ විදුලි ධාරාවක් යනවා වගේ දැනී ගැස්සෙති විට සිත ප්‍රීතියක් දැනේ. තවද ශරීරයේ බර සැහැල්ලු ගතිය, දහඩිය කෙලිනීම ආදී දේ දැනේ. මේ දේ කිසිම පාලනයකින් නැතුව නිතනින්ම සිදුවේ. නිත්‍යතින්ම සිදුවේ. මේ දැනීම් සංඥා වේදනා නොවේද? මෙවැනි ආස්ථාක චිත්ත සංකාර සංසිඳුවන්නේ කෙසේද කියා පහදා දෙන මෙන් ඊට යටහත්ව ඉල්ලා සිටිනවා. මේක ඇත්තටම අර පළවෙනි වාක්‍ය මම ටිකක් වෙනස් කරන්නයි මුලින් කතා කරේ. මෙතනදී ඒ කාය සංස්කාර සංසිඳුන අවස්ථාව කියලා දැනගත්තර මේක සංසිඳෙමින් පවතින අවස්ථාවක් මිසක් අහිම කාය සංස්කාර සියල්ල සංසිඳෙන්නේ නැහැ. අපි වෙන්දට වැඩිය සංසිඳිලා. ඒ කියන්නේ අපි හිත දැන් නාම ධර්ම දිහාට යන්න ලෑස්ති. නාම ධර්ම ගියාට පස්සේ තේරෙනවා මේක නිකන් සාමාන්‍යයෙන් අර නිදාගත්ත ළමයෙක් දඟලන්නේ. hina වෙනවා, කතා කරනවා, දඟලනවා. ඒ අපිට පේන්නේ ළමයා නිදි කියලා. එනකොට ළමයා ඒ කය වැඩෙනවා. ඉතින් අපි අම්මලා කියන්නේ ගිය ආත්මේ ඉන්න අම්ම ඇවිල්ලා කතා කරනවා. සුරංගනාවියෝ කතා කරනවා. ඒතකොට නන්දාමාලි කියනවා එපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ. ඔය පොයි, ඔය බොරු, ඔය බයිලා. උඹ දැනගන්නේ ඔය ගිය ආත්මේ අම්ම නෙවෙයි ඉනස්සන්නේ මම. ඔය සුරංගනාවියව නන්න කතාවල් කියලා ඉතින් සින්දුත් කියනවා. ඒ වගේ තමයි මේ කය තැම්පත් වුණාට පස්සේ මේ නාටකම පටන් ගන්න. ඇත්තටම නාටකම නිතරම තියෙනවා. අර කයට අවධානය ගියාම මේවා පේන්නේ කයේ කලබල ටික අයින් වුණාට පස්සේ මේක පේන්න පටන් ගන්නවා. ඊට බහැලා ගියාට පස්සේ තරු පායනවා. දැන් තරු නැහැ කියන එක නෙවෙයි නේ කියන්නේ. මෙලයි තරු තියෙනවා. ඉරේලිය තියෙන නිසා තලු දිද්දුරන්නේ කාය සංස්කාර තියෙනකොට තරු නිලීන වෙනවා, හීන වෙනවා. ඒක අයින් කරුවට පස්සේ ඊට පස්සේ කියනවා හා දැන්නේ තරු පෑවුවේ කියලා. තරු තියෙනවා. මේ ටිකත් අයින් කරාට පස්සේ අවකාශය පේනවා. අපිට තරු තියෙද්දි කවදාකවත් පුළුවන් බලන්න අවකාශය දිහා බලන්න. twinkle twinkle little star how i wonder what you are කියලා තරු ගණන් කරනවා මිසක් තරු මැද තියෙන අවකාශයේ කවදාකවත් දකින්න තරුවක් තියෙන නිසා තරු මහ කාල කණි જાතියක් අපිට ආකාශ ධාතු අවබෝධ කරගන්න තියෙන අවස්ථාවක් නැති කරා. ඒකත් අයින් කර ඉර අයින් කරලා පස්සේ තරු මතු වෙනවා. තරුත් අයින් කරලා පස්සේ අවකාශය. ඊට පස්සේ දැන් විද්‍යාත්මක වෙන ওই අවකාශයේ ඩාර්ක් එනර්ජි ඩාර්ක් මැටර් කියලා දෙකක් තියෙනවා. මුළු ලෝකයේ තියෙන 198ක් තියෙනවා උතන. නැති වෙලා තියෙන රූප ධර්ම පමණයි. අපිට බෙන්නේ රූප ධර්ම වල තියෙන ওই මායාව නැතුණාට සියල්ල නැතුණා වගේ. නමුත් මෙතන තමයි වැඩ කැල්ල තියෙන්නේ. ඊට පස්සේ තමයි අපිට ඉරත් අයින් කළා, තරුත් අයින් කළා, අවකාශ ඍතු දාන මේකේ නැහැ කියන සංඥාවෙන් බලන්නේ නැතුව මේක යමක් තියෙනවා මේකෙන් තමයි තරු හැදෙන්නේ මේකෙන් තමයි ඉර හැදෙන්නේ කියලා දැනගත්තොත් මේ තුල තමයි 98ක් ලෝකේ තියෙන්නේ අපි මේ නෑ කියලා වසංග පුදේ ඒකේ කාය සංකාර අයින් කරපු ගම වචී සංකාර නටන්න පටන් ගන්නවා වචී සංකාර අයින් කරපු ගම චිත්ත සංකාර නටන්න පටන් ගන්නවා ඒකත් අයින් කරුවට පස්සේ ඉතින් අපිට අච්චට මෙච්චට මෙච්චර නම් මෙච්චර කොච්චර කියලා අනුමාන කරන්න පුළුවන් ලුණු ගෙඩිය පිටේම රතු පාට පැංගිරි තියෙන පොත් අයින් කරපුවම සියුම් පොත්තක් මතුවේ. ඒ පොත් අයින් කරපුවම යව තියෙන පොත්තක් මතුවේ. මතු අයින් කරට අයින් කරන්නේ පොත්ත සියුම් වෙන අතර ගුණු ගෙඩිය පුංචි වෙනවා. පුංචිලා අන්තිමට පතුරු ගහලා බලනකොට මැදක් නැහැ. දිගටම තියෙන මේ පතුරු ගහිල්ල තමයි. ඉතින් මේක කරගෙන යන්න ඕන චිත්ත සංකාර නතර කරන්න මේක අභියෝග කරන්න එපා. මේ යන වැඩපිළිවෙල තර්ක ඥාණයෙන් හිතන්න යන්න එපා. සුතමේ ඥාණය ඉස්සරහට දාගන්න එපා. අන්වේ ඥාන වලට දඟලන්න ඉඩ දෙන්න එපා. භාවනා ඥාන මෙයන්ගෙන නිකං කියන්නේ නිකං හිතපන් ළමයා. නිකං හිතපන් කියන එක තමයි බණට කියන්නේ. ඔය යන දේ ඕම යන්න අරලා නිකං ඉන්නකෝ කලර කරන්න එපා සුම්මයිද කියලා කියන්නේ. සුම්මයිදා කියලා දෙමලෙන් කියන්නේ නිකං හිතපන් කියන්නේ. අපිට ඕක තමයි බැත්. අපි අරක පතුරු ගහ ගහ බලනවා දැන් කාය සංකාර හරි දැන් චිත්ත සංකාරද මේ තියෙන්නේ චිත්ත සංකාර වල කොහොමද නැති කරන්නේ කියලා ඒ හිතන හිතවිල්ලම අලුතෙන් රැලක් ඇති කරනවා අපි කියනවා නම් වතුර කඩක ගොරෝසු වතුර දිය රැලි කුණාටු අයින් කරලා තුනී රැල්ලත් අයින් කරලා හොඳට ඡායාව පෙන්නලා අපි හොඳට ලං වෙලා බලනකොට <laughs> ගාලා හුලකක් වැඩිච්චා මොකද වෙන්නේ? ආයේ රූපේ පේන්නේ නැතු යනවා. ඒ අර ආසාවට යන හුස්ම රැල්ල නිසා. හුස්ම ටික හිමීට ගන්නවා නම් ඒ පේන පෙනෙම දිගටම යනවා. ඒ නිසා මෙතෙන් ගියාට පස්සේ මේ වෙන දේ දිගට වෙnderලා අවබෝධය තිබුණයි කියලා ඒක නරකක් නෑ. නමුත් මේක ඉක්මන් කරන්න හදන්න යන්න එපා. ස්මාර්ට් වෙන්න හදන්න එපා. මම මේක ඉක්මනට කඩා ගන්න ඕන කියන හැඟීම නැතුව ඒ හැම දෙයක්ම කාය සංස්කාර ඇති කරනට කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර තමයි. ඉතින් මේ වෙලාවේදී යමක් නොකර මේක මේ ඒ කියන කාය සංස්කාර හෝ දැනෙන පුංචි පුංචි දේවල් හෝ මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා විවේක නිශ්චිතව, විරාග නිශ්චිතව, නිරෝධ නිශ්චිතව බලනවනම් මොකද්දෝ තියෙන අභ්‍යාසයක් සංසිඳ වීමේ අභ්‍යාසයක්. නිකන් මැටි පිළිමයක් වාගේ, ගලක් වාගේ, ගල් බමුණෙක් වාගේ බලාගෙන ඉන්න එක. කිසිම විදියකට චේතනා රැල්ලක්වත් ඇති කරන්නේ. හුස්මක්වත් වටන්නේ. එහෙමම තැම්පත් වීම ඒක තමයි පස්සම්බනේ කියලා කියන්නේ. නෑ එහෙම ධානය නොලැබුවත් සුද්ධ විදස්කයකට ලබන්න පුළුවන්. ඒක කල යුතුයි. ඒක තමයි අපි කල යුතු අනුග්‍රහය. පස්සම්බයං චිත්ත සංකාරම් කියලා කියන්නේ එකයි චිත්ත සංස්කාර අහුණාට පස්සේ පස්සම්බනේ කරන්න. එහෙම සංසිඳෙන්න හරි. මණ්ඩි මිදෙන්න හරින්න එහෙම. මොන්නම දෙයක්ගෙන්වත් අවුල් කරන්න එපා. අපිට කරන්න පුළුවන් එකම දේ අවුල් කරන එක විතරයි. ඒකට නම් එක්ස්පර්ට්ලා අපි. ඒකට කිසි දෙයක් මොනවාක්වත් උගන්වන්න ඕනේ නැහැ. කලු කටු ගහේ කටු උල් කරන්න කවුරුවක්වත් ඕනේ අපිට තියෙනවා නම් තියෙන්නේ නිකන් ඉන්න බලන්න. මොනවාක්වත් නොකර එහෙම යන්න දෙන්න. ඒක හරි අමාරුයි. මම නම් කවදාකවත් කියලා නැහැ. මගේ අතින් වැහගේ වචන ඔය විදිහට වරදින්නේ නැහැ. ඒ කියෝපෙක්කනගෙන් අහගන්න. ආනාපාන සතියේ සබ්බ සබ්බකාය පරිසංවේදී යනු රූපකාය, මනෝකාය, ආස්වාස් ප්‍රසවාස කාය යන සියලුම කායවල සංසිඳීමද දැනුවත් කරන මේ ඉලාසිනේ. ආනාපාන සතියේ සබ්බකාය පරිසංවේදී යනු රූපකාය නැත්නම් ආනාපාන සති මේ කියන ආස්වාස් ප්‍රසවාස මුලුල්ල කියලා මේ මනෝකාය කියන එක තේරවාදයට අයිති වචනයක් නෙමෙයි මෑත කාලේ ජනප්‍රිය වුණාට ඒක මේ බටහිර මානසික විද්‍යාවෙන් ගත්ත දෙයක් ඒ මනෝකාය කියන එක නාමකාය කියන එක සමානට අපි පාවිච්චි කරනවා රූපකාය නාමකාය කියන එක ආස්වාද ප්‍රසවාස කාය එතකොට මේක රූපකාය කියලා කියන්නේ රූප සංඛා සබ් මේ ශබ්බකාය කාය සංස්කාර කියලා කියන්නේ ආනාපානය කියන එකෙන් තමයි මේ ප්‍රශ්නේ විසඳන්නේ ඒ කියන්නේ චුල්ල වේදාල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ආන සබ්බ කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස. ඒ නිසා කාය සංස්කාර සංසිඳනවා කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ සංසිඳීම තමයි. ඒකෝට කායත් සංසිඳනවා, ආනපානය සංසිඳනවා, හිතත් සංසිඳනවා. ඒ දෙක නම් සමාන වචන කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්මයේ හැසිරෙන අපට කුඩා සතුන්ගෙන් කරපොතු මීයෝ මැඩියෝ වන කරදර වැළැක්වීමට කවර පියවරක් ගත හැකිද? ඉතින් බුදුරජාණන්සේ කාරණා දෙකක් පෙන්නනවා ශේනාසන පරිභෝගයේ චීවර පරිභෝගයේ පෙන්නකොට පටිසංකායෝනිසෝ චීවරම් පටිසේවාමි යාවදේව සීතස්ස පටිකායවතය උන්නස්ස පටිකාතාව දංශ මකස වාතාතප කියලා කියන්නේ දංශ කියලා කියන්නේ විදින සතුන් මකස කියලා කියන්නේ විද විද ලැබෙන මෙතුන් සහ හපා ලැබෙන සතුන් වාතාතප කියන උණුසුම් වාත ශීත වාත සම්පස්සායම් ප්‍රතිගාතාය. ඒක සඳහා තමයි ශූර දරන්නේ. වෙන එක නෙවෙයි. ඉතින් යාම සීනාසනයක් පරිභෝග කරන්නේ ඒ ඒ විදිහට නැවත නැවත සල්ප කල්පනා කරමින්. ඉතින් මේක කරදරයක් විදිහට ගන්න නිසා තමයි වෙන්නේ. කරදර නැහැ කියලා කියන්න බෑ. ඉතින් එකයි අපිට කියන්න තියෙන මේ එකම සතෙකුටවත් කතා කරන්න බෑ කතා කරහයි එකම සතා මනුස්සයා විතරයි. ඒ නිසා සතෙකුට කවදාකවත් නඩුවක් ඉදිරිපත් කරන්න බෑ. නිසා සතෙක් ඇහුවනම් එහෙම මිනිස්සු අපිට කරන කරදර මෙහෙමයි කියලා අපිට අන්තිම සාධාරණයි අපි. අපි මේ ලෝකෙට මනුස්ස ලෝකය කියලා කුණුවarpයක් හදාගෙන ඉන්නවා. මේක කැරපොතු ලෝකයක්. මේක කූඹින්නේ ලෝකයක්. මේක මීයන්නේ ලෝකයක්. මේක මැඩියන්නේ ලෝකයක්. ඒ හැම කෙනාම ජීවත් වෙන්නේ මම කියලා හිතාගෙන තමයි. ඉතින් ඒ වෙකේ අපි හිතන අපි මනුස්ස ලෝකේ මම ගයක් හදාගත්ත පස්සේ මැඩියෝ එන්න බෑ. කුඹි එන්න බෑ. ඉතින් ඒකෙන් අපි කරන්නේ මේ බුදියන්ින බබා නවුස ගන්නවා වගේ ඒ ලෝකේ ඉන්න තාක්කල් එහෙම නැත්නම් කරපොත්තන්ගේ මීයන්ගේ මැඩියන් මැති ලෝකයක් ඉන්නවා ඒකට ඉන්න පුළුවන් කියලා හිතනවනම් ඒක ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ සංසාරේ පිරිසිදු තනක්, ලෙඩ නැතනක්, කරදර නැතනක් නැහැ. බුදුජානසේ දේශනා කරේ සමුද්ද මජ්ජේ නපබ්බදානං විවරම් පවේස මොකද්ද මේ පළවෙනි ගාථාවලේ නවිජ්ජතිසෝ జగතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචය පාපකම්ම න අන්තලිකේන සමුද්ද මජ්ජේ නපබ්බදානං විවරම් පවිස්ස නවිජ්ජතිසෝ జగතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචය පාපකම්ම කවුරුද කියන්නේ බලන්න සිංහලාර්ථේ ආකාශයේ. කොහේ ඉඳලවත් මට පේන්නේ නැහැ කියලා තේරුණා කරපු කර්මෙන් විසඳන්න බේරෙන්න පුළුවන් තරක් මේ ලෝකේ නැහැ. එනිසා මේ සත්තුත් එක්ක පොරණ මොකක් හරි බිස්නස් එකක් කරපු එකේ ගෙවපු නැති ණයක් තියෙනවා. ඉතින් ඒකට පොලියත් එක්ක ගෙවන්න ඕනේ. දැන් අපි හිතන්නේ සතා අයින් කරලා නැත්තම් රිපෙලන්ට් එකක් ගාලා පුළුවන්. ඒක පාවිච්චි කරුවට ඇති දෝෂයක් නැත්තේ නෑ. නමුත් ਸਰවඥාන්සේ ਸਰවඥතා ඥාණයෙන් බල්ලා කියන්නේ නන්තලික්කේන සමුද්ද මැජේන පබ්බදානං විවරම් පවිස්ස නවිජ්ජ තීසෝ ජගති ප්‍රදේශෝ මගේ මේ සර්වඥතාන්ත තේරෙනවා මේ ජගති ප්‍රදේශය තුල කිසිම තැනක් නැහැ මේ කර්මේ පරිසම් නොදෙන තැනක් හොයන්න. ඉතින් එහෙම තැනක් තියෙනවනම් මොකටද අප්පා නිවනක්? නිවන ඕන කරන්නේ මේ සංසාරේ අල්ල විසිකොල දාලා එකට යන්න තමයි. නිසා මේකේ තියෙන ආදීනව දකින්න එකම ලකූ ඥානයක් ආදීනව ඥානයක්. ඒ නිසා මේක ඒකට ගන්නවා මිසක් සත්තුන්ගේ කර්මයක් කියලා හිතන්නත් එපා. මාගේ තියෙන ආවාසනාවන්තකමක් කියලා හිතන්නත් එපා. අපිට තියෙන්නේ කොටිය කෑවත්. යකහා කෑවත් ඒක මත පුළුවන් ප්‍රමාණයක් සතිය පිටව මිසක් බැරි වෙලාවත් වැරදිලාවත් චෝදනා කියන වචනේ තියාගන්න එපා ඩික්ෂනරියේ. චෝදනා කරන්නේ බැගෑ වෙලා තියෙන බැරි අකු. පුළුවන් මනසක් තියෙන මේක පැමිණි දුක් පැණි රායි කියාගත්තා කාගත්තා ගියා. කිසිම තැනක අපේ ලොකු සංහසේ ලියලා තිනවා කිසිම හේතුවක් නිසා යෝගාවචරයේ රාජාධිකරණයට චෝදකෙක් වශයෙන් නොයා යුතුයි. අපිට නෑ කිසිම චෝදනා කරන්න දෙයක් අපිට තියෙන එකම රෝදනා කර්ම දෝෂේ තමයි. කර්ම දෝෂයට කාට කියන්නේ? බැරි වෙලාවත් අපි දෙයයන්ාන්සේ හිටියනම් මැව්වා උන්වහන්සේ කියලා යාඥා කරන්න තිබුණා සාප කරන්න තිබුණා ඇයි යක්කයෝ මේක මැව්වේ මොකටද මේක අපිට බුදුහාමර එහෙම එකක් දීලත් නැහැ කානාත්මයි ඒ නිසා පැමිණි දුක් පැණි රහයි කියාගත්තේ අනේකයි තියෙන්නේ ඒක නිසා අපි හිතන්න ඕනේ කැරපොත්තෙක්ගේ හිතෙන් බැලුවොත් ඌ චෝදනා කරන්න උනොත් මොනව කරන්නද? කාට කියන්නද මොන අධිකරණයට යන්නද? නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්. අපිට පුළුවන් හින්දා අපි මේ කැරපොත්තට චෝදනා කරනවා හැම එකටම චෝදනා අපි හිතනවා ඒක දක්ෂකමක් කියලා නෑ. මේක බය ආදු ගතියක්. සැහැල්ලු ගතියක් ඉහළට යන්න යන්න මොනම දෙයක්වත් ඒක වෙන්නේ නැහැ කියලා අපිට දැනට මූලධර්ම වශයෙන් පිළි අරගෙන යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආස්වාද ප්‍රසආසයේ සිදුවන විට 11 ආකාරයක මෙනෙහි කරන අන්දමත් මෙය මගේ නෙවෙයි මම නෙවෙයි ආත්ම නෙවෙයි යන මෙනෙහි කරන්නේ කෙසේද කරුණාකර තවදුරටත් පැහැදිලි කර දෙන්න මෙන් ඉල්ලා සිටිමි අපිට කාලය නිසා මම හිතන්නේ මේක මම හිතන්නේ මේ ආසනයේ මෙතන මම 11 වතාවට වැඩිය කියලා තියෙනවා ඒ නිසා මම ඉල්ලා සිටිනවා ඒ සම්බන්ධ වෙච්චි තැටියක් පටියක් අරගෙන අහන්න නමුත් 11 වතාවකටත් වැඩිය ඇහුවත් පාඩු නෑ මේ ප්‍රශ්නේ ඒ ආකාර ටික දැක්කට පස්සේ ආපැත්තට යන නිසා මම නොවේ මගේ නෙවේ ආත්මෙ නෙවේ මෙනෙහි කරන්නේ ඒ වෙලාවේදී තියෙන මම වෙන හැටි මගේ කියා ගන්න හැටි ආත්මෙ වෙන හැටි දැක්කන අර කාරාපකප්පමාදේ තමයි දැනගන්නකොටම තේරෙනවා මේ කවුද මට කියලා දුන්නේ මේක ආත්මය කරගන්න කියලා ඒ කට්ටිය කියලා නෑ මම විසින් සංඥාවට බරිතව කරනවා ඒක දකිනකොටම ලැජ්ජාවටපත් වෙනවා මගේ නෙවෙයි කියා ගන්න අවස්ථාව ලැබලා දෙනවා එහෙම නැත්නම් මෙනෙහි කිරීමෙන් පමණක් එන්නේ නෑ අනිත්‍ය යන ධර්මතාවයේ අනිච්ඡා අනිච්ඡා වශයෙන් කැමැති පරිදි නොපවින්ද බැවින් දුක්ත වෙන බව අත් දක්වීමක් අසහායත්වීම එසේම අනත්‍ය නාත්‍ය ලෙසදගෙන ලෝභ දෝෂමය සිත් නිසා ඇති වෙන తත්වයේ ඒ බවත් එබැවින් අප සසරේ අනාථව සිටන බවත් බුදුපියාණන්සේ අනාථයන් නාථයන් වහන්සේයි කියන ලබන්නේ අප එම අනාථ භාවයට පීඨන බැවින් බවත් අර්ථකත මේ මෙන්නමග යාමක් මේ නොමග යාමක් සිදුව තිබේද ඇත්තටම මේ මේ වචන කියනකොටම පැහැදිලි වැරද්දක් තියෙනවා. මොකද නියම සත්‍ය වචෙන්ට දාන්න බෑනේ. අපි මේ කරන්න දන්නේ සංසනාත්මක ශක්තිය සත්‍ය ප්‍රඥප්ති සත්‍ය වචන දාලා අපි ඉගෙන ගන්න එක තමයි. ඒ නිසා මේක වැරද්දක් අනිවාර්යයෙන්ම තියෙනවා. නමුත් ඊයේ තරම් වැරද්ද අඩු නම් එච්චරයි අපිට සන්තෝෂ වෙන්න තියෙන්නේ. කවදාකවත් නිවැරදි තැනක් මේක හොයන්න බෑ. තියෙන තිබුණට වැඩිය අඩු වැරදි තැනකට යන්නේ ඒක. ඒ නමුත් මේ අනිච්ඡා කියන එක අනිච්ච අනිච්චා කියලා වචන දෙකක් තියෙනවා. නිච්ච විරුද්ධ පදේ අනිච්ච. ඉච්ඡ විරුද්ධ පදේ අනිච්ච. ඉස්සල නිච්ච එක සාමාන්‍ය දන්තද ඡායන දෙකක් කියන්නේ. දෙවෙනි එකට ඡායන නැහැ මහ ප්‍රණ ඡායන වෙන්නේ. අනිච්ච කියලා කියන්නේ නිට්ටය නෑ කියන අනිච්චා කියලා කියන්නේ කැමැති දේ වෙන්නේ නෑ කියන එක. ඉච්ඡා කියලා කියන්නේ කැමැත්ත අනිච්චයි නිසා අනිච්ච අනිච්ඡා කියන පද දෙකක් තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේ අනිච්ච සංඥා අනිච්ඡා සංඥා කියලා දෙකක් තියෙනවා. ඒකෙදී අපේ අටුවාව දෙකම එකයි කියලා කියනවා. බුරුම ස්වාමීන් වහන්සේලා පැහැදිලිවම කියනවා අනිච්ඡා කියන එක විස්තර කරන්නේ අට්ඨියති හරායති ජගුච්ඡති කියන වචන තුනේ. අනිච්ච කියන එක තියෙන්නේ විපරිණාමතා කියන වචනේ විස්තර කරන්නේ. මේ දෙකේ තියෙනවා විස්තරයක් ඒක නිකන් මූල ධර්මානුකූලව එන දෙයක්. භාවනාවට සම්බන්ධ නැති එකක් නෙවෙයි. නමුත් ඒක කොහොමද කියන්නේ වාද වලට තුරු දෙන තැනක් බාටපත් වෙලා තියෙනවා ලංකාවේ අට කතාවේ ලංකාවේ අට කතාව තමයි ලෝකෙ පිළිගන්නේ. මොකද බුදුම සාන්නාන්සලා ඒක පිරිසුදු කරලා කියලා දෙනවා. අවසාන ප්‍රශ්නේ වශයෙන් මම කැමැති කියන්නේ ආනාපාන සතිය ඉදෙනුට ඇති වෙන උපචාර අර්පණා සමාධිවලදී යෝගියා කෙසේ ප්‍රතිචාර පැවැත්විය යුතුද? කාය සංස්කාරයන් යනු වේදනා චිත්ත බව ධම්ම යන මේ අවස්ථාවට යොමු වන ආකාරය කරුණාවෙන් පහදා දෙන්නේ. අතර ආනාපාන සතිය දෙනට උපචාරාත්මන අවස්ථාවේදී යෝගී අවශ්‍යයෙන් ප්‍රතිචාර කරන්න හොඳ නැහැ. යාර තියෙන්නේ යන වැඩේට ප්‍රතික්‍රියා නොකර දැනගෙන ඒ වැඩේට අනේකයි. නිසා දැනගෙන හිටියත් නැතත් ඒ වැඩේ වෙනවා එතන. දැනගෙන හිටියොත් සතුටක් ඇති වෙනවා. අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා, චිත්ත ශක්තිය වැඩෙනවා. ඒක නිසා ඒලා ප්‍රතික්‍රියා කරන දෙයක් නැහැ. ඒ අරමුණම පිරිසිඳින එකමයි කරන්න තියෙන්නේ. අතේ කාය සංස්කාරය anu කියන වේදනා චිත්ත දෙක නෙවෙයි. කාය සංස්කාර කියන්නේ ආස්වාස ප්‍රසවාස. චිත්ත සංකාර කියලා කියන්නේ වේදනා සංඥා දෙක. මේත අසර කාය සංස්කාර ගෙවම් කරලා ඒ චිත්ත සංකාර වලටපත් වෙන හැටි අද උදේ බණේ අපි සෑහෙන දුරට වෙලා ගත්තා. ඉතින් ඒක නැවත ඇහුවට දෝෂයක් නැහැ. නමුත් කාලය හරස් වීම නිසා මම කියනවා අද අපි උදේ කියපු බණම නැවත අහන්න. ඒක පැහැදිලිවම ආනාපාන සංසිඳනකොට වේදනා සංඥා මතුවේ නැටි අර කියන විදිහට කයේ ඉලෙක්ට්‍රික් කරන්ට් යනවා වගේ නලියනවා වගේ කෙලවුනනවා වගේ පේන දේවල් ඒ කායික ක්‍රියාවලියන් ඊට පස්සේ වේදනා සංඥා වලට ඉඩ දීලා අයින් වෙන හැටි ඉර බහිනකොට තරු පායනවා වගේ මතුවෙන හැටි ඒක තමයි අපි මෙතෙන්දී උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට කරගෙන කරගෙන යනකොට එක පාරකින් එක බණකින් නෙමෙයි මේක තේරෙන්නේ. එකම දේ දහස්වර කිරීමේ අයිතිය Tamange බුද්ධියට සින්න වෙනවා. නැත්නම් ඒ පිළිබඳව අඩුපාඩු හිටිනවා. ඒ වෙලාවට අපි සාකච්ඡා කරලා බහුලීගත කිරීමෙන් තමයි මේක පන්නරේ තියාගන්නේ. ඒ නිසා මේ ධර්ම සාකච්ඡා මේ බණවල ශක්තිය සියලු දෙනාට මේ කරගෙන යන වැඩේ අන බාධාවකින් තොරව කරගෙන ගිහිල්ලා තමන්ගේම ගුරුවරයා තමන් බාටපත් වෙලා තමන්ගේම අත්දැකීම තමයි ලොකුම ලොකු දේ කියලා හිතාගෙන මේ තාක්කල් අපි බරපතල වැඩේ කරලා ඉවරයි. තව පොඩ්ඩයි කරන්න තියෙන නිසා මේ වැඩේ බාධාවක් නැතුව කරගෙන යන්න අපිට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එපමණකින් අප අද අපි අද දවසේ වැඩසටහන නිමාව සටහන් කරනවා. ඉතින් ඒකේ අංකයක් වශයෙන් අද දවසේ පින් අනුමෝදනා කිරීමක් සඳහන් කරන අපේ ධම්රවි පදනමේ අද දින බෙම ධම්රවි පදනමගෙන් සංවිධානය කරන ලද බහනාමේ වැඩසටහන පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සපයීමේදී සහභාගී වූ පිරිස සඳහා ගිලන්පස සපයාදීමේ දායකත්ව ලබා දුන් නලින් මිදිගස්පේ මහතා විසිනි. ස්වාමීන් වහන්සේ වැඩ කරන සහ ප්‍රවාහණය සහ වියදම් නලින් මිදිගස්පේ මහතා විසින් පින් අනුමෝදන් කිරීමක් ඒ දායක මහත්මයන්ගේ අදහස් තියෙනවා නලින් මිදිගස්පේ මහතාගේ සැප්තැම්බර් මාස යෙදෙන උපන්දිනය නිමිති කොටගෙන නෑද හිතර මිතුරන්ටත් ඒ මාතර නිවන් අවබෝධ කර ගැනීමට මෙන් පින හේතු වාසනා වේවා කියලා සඳහන් කරනවා ඉතින් ගිලම්පස දීපු නිසා සංසාර ගමනේ කවදාකවත් පිපාසාවක් නොවේවා අල්පං කඳුරු උණුපං කඳුරු පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ගමන් පාසුකම් සැලස දුන්න නිසා සුඛේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අපි මේ පින් අනුමෝදන් කිරීමත් එක්කම අද දවසේ සාර්ථකව නිමා වෙන මේ වැඩසටහන මේ ආකාරයෙන් බාධාවකින් තොරව කරගෙන යාමේදී උදව් කළා වූ පෙනෙමින් නොපෙනෙමින් උදව් කළා වූ සියලු සංවිධායක සත්පුරුෂ මනුස්ස දේව බ්‍රහ්ම මණ්ඩල වෙනවා නම් ඒ ශිරු දෙනාම අපි විසින් රැස් කර ගන්නාලාද මේ උදාාර කුසලයේ දැකලා සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් මේ සැප සාදා ගනිත්වා කියලා අපි ආරාධනා කරනවා. ඒගොල්ලන් අපි තනියම වැඩි දෙමාපිය නෑද හිත මිදුරු බන්ධ කලත්‍රාදීන් වෙනවනම් යැත්තෝ එතන හිටියා නම් අපි අම්මා කාට සාදු කියලා පින් අනුමෝදන් වෙනවද? මේ ඇත්ත නැති වුණත් ඉන්නා තැනක සිට මේ පින දකිත්වා දැක සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ආරාධනා කරනවා. අප අපටත් මේ කරන ලද උදාාර කුසල ශක්තිය නිසා මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ දැන් දැන් අදාදම මේ බුද්ධ ශාසනය තුළම වටහා ගැනීමට මේ පුන ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. ඒ අදාසින් අපි ettavata chati gata සජ්ජායනා කරලා දවසේ වැඩ නිමාව සටහන් කරමු.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 නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු